එන අනිත්‍යතාවය කොහොමද පොදවගන්නේ කොහොමද දිනු කරන්නේ එහෙම ඒක සවිනාස මම්මතු කරගත්තේ රූපේ අනිත්‍යභාවය දක්වමින් මොකද මගේ ගිහි ජීවිතයක් තිබ්බා මං ගිහි ජීවිතේ බලාපොරොත්තු වෙච්ච ගොඩාක් දේවල් තිබ්බා මං ප්‍රාර්ථනා කරපු දේවල් මම මෙහෙම වෙන්න ඕනේ කියන හිතපු අවස්ථා තිබ්බ ස්වාමීන් වහන්සේ එතකොට මං පැවිදිභාවයට පත් වෙලා ස්වාමීන් වහන්සේ මං හැම වෙලාවෙම මේ රූපයන් මතු කරලා ගත්තා දැන් මම දේශපාලඥයෙක් වෙන්න කැමති වුණා නම් ස්වාමීන් වහන්සේ මම එක්තරා රාත්‍රියකදී මේ සියලු දේවල් මතු කර කර මතු කර කර මතු කර කර මතු කර කර විදර්ශනානුවණින් ගත්තා. දේශපාලඥයා කියන චරිතය ගත්තා. ඒ දේශපාලඥයෝ දේශපාලනය කළ බලයෙන් පිරීලා අවසානයේ ලෙඩ ඇඳේ වැඩිලා අංශභාගය හැදිලා රෝද පුටුවෙන් යනවා මනුවණින් අපි මනසින් මෙනෙහි කර කර බැලුවා ස්වාමීන් වහන්සේ. දේශපාලඥයෝ අවසානයේ කුඩු වෙලා බෝම්බ වලට අවු වෙලා විසිරිලා සවල් වලින් මේ කෑලි එක්කව කරනවා මනසින් දැක්ක ස්වාමීන් වහන්සේ. දේශපාලනය කරලා අවසානයේදී පරාද වෙලා අඬනවා කඳුළු හලනවා ලෙඩ වෙනවා මැරෙනවා අපි මනසින් බැලුවා ස්වාමීන් වහන්සේ. එහෙම බලමින් බලමින් බලමින් දේශපාලඥයා කියන රූපයේ ක්‍රේ තියෙන තෘෂ්ණාව නැති කරගත්තා. එතනින් නැවතුනේ නැහැ. ජෝ ලෝකයටත් ගියා ස්වාමීන් වහන්සේ. මම එක්තරා රාත්‍රියකදී ඇමරිකාවේ හිටපු ජනාධිපති රේගන් අවසානයේ මානසික රෝගියෙක් හැටියට මියපරල යනවා මනසින් දැක්ක ස්වාමීන් වහන්සේ. රජීව් ගාන්ධි කියන මහත්තයා බෝම්බයක් දාලා පුපුරලා කෑලි කෑලි වලට විසි වෙලා යන හැටි මනසින් දැක්කා. ඉන්දිරා ගාන්ධි කියන කෙනා බෙඩි තියලා බෙඩි කාලා ලේ මැද්දේ වැටිලා ඉන්නවා මනසින් දැක්ක ස්වාමීන් වහන්සේ. ජාත්‍යන්තරයටත් අරගෙන ගියා. ඊට පස්සේ ව්‍යාපාර ශාස්ත්‍රය කියන දේ නුවණින් ගත්තා. ඒ ව්‍යාපාර ශාස්ත්‍රය තුල කෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් විදින සම්පත් විදින සැපය මනසින් දැක්කා. දැකලා ඒ ව්‍යාපාර බංකොලොත් වෙලා ඒගොල්ලෝ දුකටපත් වෙලා අඬනවා මනසින් දැක්කා. ඒ ව්‍යාපාර උපාදානය කරගෙන මැරිලා අවසානයේ සතර අපායේ දුක් විඳිනවා මනසින් දැක්ක ස්වාමීන් වහන්සේ. දකමින් ඊට පස්සේ ජාත්‍යන්තරයට ඒ හිත අරන් ගියා. ජාත්‍යන්තරයේ ප්‍රෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් අන්ත දුප්පත් භාවයටපත් වෙලා අවසානයේ මැරෙනවා නුවණින් දැක්කා. මේ විදිහට මේ හැම රූපයක්ම මතු කරගනිමින් මතු කරගනිමින් මතු කරගනිමින් විදර්ශනා නුවණ සකස් කරගත්ත ස්වාමීන් වහන්සේ. පන්සල් වල නායක ස්වාමීන් වහන්සේලා මහානායක ස්වාමීන් වහන්සේලා ඒ දේවල් උපාදානය කරගෙන ඉන්නවා මනසින් දැක්කා. ඒ උපාදානයන් නිසා ඒගොල්ලන්පත් වෙන්නා වූ අපහසුතාවයන්පත් වෙන්නා වූ ප්‍රශ්න පිළිබඳ නුවණින් මෙනෙහි කරගත්තා. තොරමින් මනුස්ස ලෝකයේ තුල තියෙනා වූ සියලුම උපාදානයන් කෙරේ කැමැත්ත කෙරේ තියෙන තෘෂ්ණාව අඩු කරගත්තා පින් මහත් ස්වාමීන් වහන්සේ. කරමින් නැවත නැවත නැවත නැවත නුවණින් මෙනෙහි කර කර බැලුවා. තවත් මේ මනුෂ්‍ය ලෝකයේ කෙරේ තියෙන තෘෂ්ණාවක් තියනවාද කියලා. මොකද ඉන්දිකඩු තුඩක තරම් තෘෂ්ණාවක් යම් තැනක තිබ්බනම් ඒ ඉන්දිකඩු තුඩක ප්‍රමාණය ප්‍රමාණවත් විඥානය එතන බැස ගන්න. ඒ නිසා ඉන්දිකඩු තුඩකවත් තෘෂ්ණාවක් තියනවාද කියලා නුවණින් මෙනෙහි කළා ස්වාමීන් වහන්සේ. මේ ලෝකේ රජකම ගත්තත් ඒ රජතුරෝ අනිත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ වලට ලක් වෙලා බියෙන් ජීවත් වෙන හැටි මනසින් දැක්කා. ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ අවසාන මනුස්ස ලෝකයේ තුල ඉන්දිකඩු තුඩකවත් තෘෂ්ණාවක් නැහැ කියන තැනට එනකම්ම නුවණින් මෙනෙහි කර කර නුවණින් මෙනෙහි කර කර ගත්ත ස්වාමීන් වහන්සේ. මොකද තමායි දන්නේ තමා තුළ මොන ආකාරයේ කෙලෙස් තියනවද කියලා. තමායි දන්නේ තමා තුළ මොන ආකාරයේ අනාගත බලාපොරොත්තු තිබ්බද කියලා. එහෙනම් මේ හැම දෙයක්ම නුවණින් මෙනෙහි කර කර නුවණින් මෙනෙහි කර කර මනුස්ස ලෝකයේ කෙරේ ඉදිකඩු තුඩකවත් තෘෂ්ණාවක් නැහැ කියලා සැක හැරලා දැනගන්නකන් ස්වාමීන් වහන්සේ මේ විදර්ශනාවට මේකට වැඩුවා. වැඩුණාට පස්සේ ආ නිශ්චිතව දැනගත්තා දැන් මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාවක් නැහැ කියන කාරණේ ස්වාමීන් වහන්සේ. මේ මේ මේ මේ මුළු රැයක් පුරාවට මේ වඩන්නේ. ඒ මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාවක් නැති වෙනකොට යාට මනුස්ස ලෝකයේ කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරෙනවා. ඊට පස්සේ යා දිව්‍යතල පීර පීරා මනසින් බලනවා ස්වාමීන් වහන්සේ. දිව්‍යතල වල කොතනකවත් කැමැත් කොතනකවත් නිට්ටය වූ ස්ථිර වූ සැපයක් තියනවාද කියලා දකිනවා. එයා සක්‍රියා කියන රූපය සතරවරන් දෙවියන් කියන රූපය සුජම්පති කියන රූපය මේ හැම දෙයක්ම නුවණින් මෙනෙහි කර කර දකිනවා. එයා දකිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දෙවියනු දිව්‍ය ලෝකවලින් චුත වෙනකොට මල් පර වෙනවා දහඩිය දානවා අඬා වැටෙනවා අප්‍රමාණ දුකටපත් වෙනවා කියලා. එයා දෙවියන් අප්‍රමාණයට දුකපත් වෙයි නැවත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා සතර අපායන්ට වැටෙන හැටි මනසින් දකිනවා. දකිමින් දිව්‍ය ලෝකයේ කල්ප ගාන දිව්‍ය සැප වින්දාත් කවදා හරි ඒ අය සතර අපායෙන් සතර අපායට වැටෙනවා කියන කාරණේ නුවණින් දකිනවා. දකමින් නැවත නැවත නුවණින් මෙනෙහි කරනවා නුවණින් මෙනෙහි කරනවා දිව්‍යතල කෙරේ ඉදිකඩු තුඩක තරම්වත් එයාට උපාදානයක් කැමැත්තක් තෘෂ්ණාවක් තියනවාද කියලා. එයා දකිනවා සක්‍රියා කියන තැන කියනවා මෙතන හිත පිහිටන්න පුළුවන්. එයා සක්‍රියා කියන රූපයේ නුවණින් අරගෙන නුවණින් අරගෙන නුවණින් විදර්ශනාවට ලක් කරමින් සක්‍රියා සතර අපායෙන් මිදලා නැත්නම් සක්‍රියාත් නැවත සතර අපායට වැටෙන්න පුළුවන් කියලා නුවණින් දකිනවා ස්වාමීන් වහන්සේ. මගේ අත්දැකීමයි මම මේ කියන්නේ. මෙහෙම දකිමින් දකිමින් එයා අවසානයේ බලනවා දිව්‍ය තලයේ කිරී යාගේ තෘෂ්ණාවක් තියෙනවද නැද්ද? ඉදිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක් තියෙනවද කියලා. එයා සැකහැර දැනගන්නවා දැන් දිව්‍ය කැලේ කිරී තෘෂ්ණාව යාට අතහැරුණා කියලා කියනවා. ඊළඟට එයා බලනවා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල පීර පීර මනසින් බලනවා. මේවා තුල නිත්‍ය වූ ස්ථිර වූ සැපයක් තියෙනවද කියලා. බ්‍රහ්මතල වල කවදාකවත් බ්‍රහ්මියෝ දෙන්නේ එකට ඉන්නේ නැහැ. දිව්‍යතල වල වගේ කණ්ඩායම් වශයෙන් බ්‍රහ්මියෝ කවදාකවත් නැහැ. බ්‍රහ්මයා හැමතැනම ඉන්නේ එකලාව තනියම එක්ක ඉරමිනියා ගොතාගෙන එක්ක සක්මන් කරමින්. මොකද ඒගොල්ලෝ තුල පංච නීවරණ නෑ පංච නීවරණ යටපත් වෙලා නිසා දෙන්නේ කතා කර කර ඉන්න තැන බ්‍රහ්ම ලෝකවල කොතනකවත් නැහැ. එයා බ්‍රහ්මතල පීර පීර මනසින් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල දකිනවා. දකිමින් එයා අවසානයේ දකිනවා මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වල ඉන්න බ්‍රහ්මයොත් මේ බ්‍රහ්මතල වලින් චුත වෙලා නැවත සතර පායන්ට වැටෙනවා කියලා. එයා සතර පායන්ට වැටෙන බ්‍රහ්මයන් නුවණින් මනසින් දකිනවා. දකිමින් බ්‍රහ්මතලය කෙරෙහි තියෙන තෘෂ්ණාව එයා අඩු කරගන්නවා. එයා බලනවා ඉන්දිකඩු තුඩක තරම්වත් තෘෂ්ණාවක් බ්‍රහ්මතල කෙරෙහි තියෙනවද කියලා. එයා දකිනවා මහා ප්‍රඥා කියලා කෙනෙක් ඉන්නවා කියලා. එයා නුවණින් මෙනෙහි කර කර මහා ප්‍රඥා කියන රූපයේ විදර්ශනාවට ලක් කරනවා. එයා දකිනවා මහා ප්‍රඥා සතර අපායේ මිදිලා නැත්නම් මහා ප්‍රඥා තායිම සතර අපායට වැටෙනවා කියන කාරණේ ස්වාමීන් වහන්සේ. දකිමින් මේ අවසාන කැමැත්තත් භ්‍රමතලයේ තියෙන කෙරේ විදර්ශනාවට එයා ලක් කරනවා. එහෙනම් අවසානයේදී මොකද්ද වෙන්නේ? මනුස්ස ලෝකයේ කෙරෙහි තියෙන තෘෂ්ණාවත් දිව්‍යතල බ්‍රහ්මතල කෙරෙහි තිබුණු තෘෂ්ණාවත් තුරුනේ හිඳුන තැන හිත පිහිටන්නේ නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සායනා. ඉතින් අනිත්‍යයි කියන සංඥාව මාතුලින් මම බැදී ඔය ආකාරයෙන් ස්වාමීන් වහන්සේ. මොකද අනිත්‍ය කියලා කියන්නේ ඒක තමයි. අනිත්‍ය චේතෝ සමාධිය කියන්නේ අනිත්‍ය. ඒක වචනෙන් කියන එකක් නම් දන්නේ මගේ මගේ ජීවිතේ මං වඩලා තෘෂ්ණාව තෘෂ්ණාව කියන කාරණේ හිණ කරගත්තේ රූපය ඔය ආකාරයෙන් අරගෙන. මොකද මම කැමති දේ මම දන්න දේ මගේ ස්වභාවය මම එකයි. තව කෙනෙක් ස්වාමීන් වහන්සේ නමගේ කැමැත්ත තව කෙනෙක් එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ තමා තුළ තියෙන දේ තමා මතු කර කර මතු කර කර විදර්ශනා අනුමි දකිමින් ඒවා සමාජයත් එක්ක ලෝකයත් එක්ක බද්ධ කර ගමින් ඒවා කෙරේ තියෙන තෘෂ්ණාවෙන් අපි මිදෙන්න ඕන. ඒ කියන්නේ මේ මේ හිතට එන එන හැම අරමුණක්ම අතහැරිය කියන අර්ථය වගේ. නෑ මෙතනින් මතු කර කර ගන්නවා ස්වාමීන් වහන්සේ මේකෙදි. මේකෙදි මතු කර කර මතු කර කර ඒ රූප ගන්න ඕනේ. මතු කරමින් මතු කරමින් මතු කරමින් මතු කරමින් සමාහට මේක මුළු රැයක් පුරා වෙන්නත් පුළුවන්. මතු කරමින් නිින්දක් නැහැ. නිින්දක් කියන කාරණේ එදාට ජීවිතේට අදාළ නැහැ. ජීවිතේට වටිනා නිින්ද කියන කාරණේ අත්‍යවශ්‍ය නැහැ. මොකද එයා සංසාර බය පිළිබඳව සංසාරය පිළිබඳ දැඩි කලකිරීමකින් ඉන්නේ. ඒ නිසා එයා මේ එයාට ඕනේ මේකෙන් ගැලවෙන්න කියන කාරණය. ඒ කාරණේ තුල අර වගේ වඩමින් වඩමින් වඩමින් වඩමින් ස්වාමීන් වහන්සේ මනුස්ස තලය, දිව්‍ය තල, බ්‍රහ්ම තල කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අපි සිඳුනනම් හිත නැවත පිහිටන්න තැනක් තියෙන බෑ ස්වාමීන් වහන්සේ. හතර සමග ඒ කියන්නේ අපිට සම්මුති මට්ටමේ විපස්සනාවක් ඇති කියන එකද කියන්නේ අපි නාම රූප ධර්ම වලට එන්න අවශ්‍ය නැද්ද? වෙනස මගේ අත්දැකීම නම් ස්වාමීන් වහන්සේ එතරම්යි. නමුත් මේක අද කියන්න බෑ කිව්වොත් අභියෝගයට ලක් වෙනවා. නමුත් මට තියෙන අත්දැකීම ඒකයි ස්වාමීන් වහන්සේ. නමුත් මන් දන්නේ තව කෙනෙක් මං කියන දේ පිළිගන්නේද කියලා. මට තියෙන මේක මොකද මට ඒ කාරණය මාර්ගයේ මොකක් හෝ පොඩක් පාදා ගන්න උනේ ස්වාමීන් වහන්සේ මම ඇත්තටම සූත්‍ර ගැන අභිධර්මය ගැන නොදැන හිටිය නිසාමයි. මම දැනගෙන හිටියනම් මට මේ කොට පාද ගන්න බෑ. මම දන්නේ මං කියන දේ ඔබ වහන්සේ විශ්වාස කරයිද නැද්ද කියලා. නමුත් නොදන්නා භාවයමයි ස්වාමීන් වහන්සේ දශමකෝ දන්නා භාවයක් මාතුල ඇති කළේ. මං දන්නා භාවය තුල හිටියනම් මට මේ මීට වඩා ගැටලු ප්‍රශ්න ගොඩක් මතුවෙන්න පුළුවන්. මොකද මං මං මුලින් කිව්වා මම සූත්‍ර දැක්කේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා. එතකම් මට සූත්‍ර කියන කාරණේ මං කියවලා තිබ්බේ නැහැ. අවසානයේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කළ ශක්තිමත්ව ගමන් කරද්දී සූත්‍රය කියන කාරණේ මගේ ජීවිතය තුල තිබ්බා ස්වාමීන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා සෝවාන් වෙන්න පත්තේ සෝවාන් ඵලයට